තෙරුවන් සරණයි. සුපුරුදු සෙනෙහසින් ලෙන්ගතුකමින් අදත් අප ඔබගේ ආලින්දයට ගොඩවදින්නේ මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියස නාලිකාව මගින් සංවිධානය කරගෙන යනු ලබන දහම් දේශනා වැඩසටහන් මාලාවේ ඔබ අප ප්‍රිය කරන දහම් වැඩසටහන ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පදවි වෙන වැඩසටහනත් සමගින් මේ වන විට රේරුකානේ මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය ග්‍රන්ථය පිළිබඳවයි අප දහම් විවරණයක් සිදු කරමින් පවතින්නේ. ඉතින් වෙනදා වගේම ඒ සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට වැඩමව වදාරා සිටිනවා අපි දේශකයන් වහන්සේ අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව ප්‍රථමයෙන් පිළිගෙන සිටිමු නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ අවසරයි අපේ ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. හොඳයි අපේ සුපින්නතුනේ පහුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කරා මේ චේතනාව මගින් කර්මය සකස් වීම සහ කර්මයට මූලික වන්නේ චේතනාවය කියන කාරණාව. අපේ ස්වාමීන් වහන්සේ ඊටමත් නිර්වද්‍ය ආකාරයෙන් පැහැදිලි ආකාරයෙන් අපිට මේ පිළිබඳව විවරණයක් ගෙනාවා. මේ චේතනාව කොයි විදිහටද ඥාන සංප්‍රයුක්ත ස්වභාවයෙන් අපි කුසලයක් ඇති කර ගැනීමට කුසලයේ පවත්වාගෙන යාමට භාවිතා කළ යුත්තේ කියන එක. අවසර අපේ ස්වාමීන් වහන්සේ වැඩසටහන ආරම්භ කිරීමට මම මෙන්න මේ විදිහට ඔබ වහන්සේ වෙත යොමු වෙන්නට කැමතියි. අපේ ස්වාමීන් වහන්සේ චේතනාව නම් කුසලයට මූලික වන්නේ අපි යම්කිසි විදිහකට තථාගතයන් වහන්සේට පූජා කරන දානයකදී පූජා ද්‍රව්‍යයකදී අපි හුඟක් වෙලාවට දකිනවා සමාජය තුළ පහන් පූජාවක් ගත්තොත් 84000 පහන් පූජාවක් මල් පූජාවක් ගත්තොත් ලක්ෂ දෙක තුනක මල් පූජාවක් අපි මේ වගේ ලොකු සංඛ්‍යාවකින් අපි පුද පූජා පවත්වනවා. අපේ ස්වාමීන් වහන්සේ එක මලක් පූජා කිරීම, එක පහනක් පූජා කිරීම ප්‍රමාණවත් නැද්ද? මේ විශාල වශයෙන් කරන පුද පූජාවල් අපතේයමක් කියලා හිතෙන්නේ නැද්ද? අපේ ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් සුගත පද විවරණ වැඩසටහන ආරම්භ කරමින් සමාජයේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන බොහොම වැදගත් කාරණයක් අරවින්ද මහත්මයා මතු කරන්නට යෙදුනේ. ඇත්තටම දැන් අපි චේතනාව මූලික කොටගෙන යම්කිසි කුසල ක්‍රියාවක යෙදීමෙන් කුසලය සම්පූර්ණ වෙනවා. එහෙමයි. එතකොට සිත පහදවාගෙන බුදුගුණ සිහි කරගෙන අපි එක් පහනක් පූජා කළත් එක් මලක් පූජා කළත් ඒකෙන් කුසලය සම්පූර්ණ වෙනවා. එහෙමයි. හැබැයි අපට පහන් වැඩි ප්‍රමාණයක් නැවත නැවත දල්වලා බුදුගුණ සිහි කරගෙන පූජා කරන්න පුළුවන් නම් ඒ තුලින් වැඩි වාර ගාණක් අර විදිහේ කුසල් සිත් ඇති කරගන්න. එහෙමයි. ඒ කියන්නේ දැන් එක පහනක් දල්වනකොට එක කුසල් සිතක් නෑ. එක කුසල් සිතක් නෙමෙයි අභිධර්මයට අනුව බැලුවොත් සිත් කෝටි ගණනක් අසංඛ්‍ය ගණනක් එහිදී ඇති වෙනවා. එහෙමයි. අපි සරලව උදාහරණයක් හැටියට ගත්තොත් එක පහනක් පත්තු කරද්දී එක කුසල් සිතක් ඇති වෙනවයි කියලා එහෙමනම් පහන් දෙකක් පත්තු කරනකොට කුසල් සිත් දෙකක් ඇති වෙනවා. පහන් තුනක් පත්තු කරනකොට බුදුගුණ සිහි කරගෙන කුසල් සිත් තුනක් ඇති වෙනවා. එතකොට ඒ ආකාරයෙන් බලනකොට පහන් වැඩි ප්‍රමාණයක් දැල්වීම වැඩි ප්‍රමාණයකින් කුසල් සිත් ජනිත කරගන්නට වැඩි වැඩි කාලයක් බුදුගුණ සිහි කරන්නට අපට උපකාර වෙන උපාය මාර්ගයක් වෙනවා. එක මලක් අපි සදහසිතින් බුදුගුණ සිහි කරගෙන පූජා කරනකොට අපිට ඒකෙන් උසස් කුසලයක් සිද්ධ වෙනවා. එහෙමයි. එතකොට නැවත තව මලක් පූජා කරන්න පුළුවන් නම් බුදුගුණ සිහි කරලා තවත් මලක් පූජා කරන්න පුළුවන් ඒ ඒ වාරවල තවත් කුසල් සිත් ඇති එහෙමයි. ඒ අර්ථයෙන් ගත්තාම වැඩි මල් ප්‍රමාණයක් වැඩි පහන් ප්‍රමාණයක් පූජා කිරීම નિરර්ථක දෙයක් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට දැන් අපිට හිතෙනවා නම් වැඩි පහන් ප්‍රමාණයක්, වැඩිමල් ප්‍රමාණයක් පූජා කිරීම අර්ථ ශුන්‍යයි කියලා. ඉතින් එක මලක් පූජා කළත්, එක පහනක් පූජා කළත් ඒකත් එහෙමනම් අර්ථ ශුන්‍යයි කියලායි හඳුනන්නට වෙන්නේ. දැන් ඒ පදනම මත තමයි අර විදිහට අර ඇතැම් අය ඒ ඒවා නිකන් අර්ථයක් නැති කටයුතු හැටියට දකින්නේ. එහෙමයි. දැන් සමහර කෙනෙක් ඒ භෞතිකවාදී ආකල්පය මත දැඩිව එල්බගෙන ඒ පහන් දල්වන්නට වියදම් කරන තෙල් ටික ඒ කරන වියදමෙන් මේ අසරණ මිනිස්සෙකුට කන්න ටිකක් දුන්නා නම් හොඳයි අර මල් කඩලා පූජා කළන් පස්සේ ඒවෙන් අර පරිසරය විනාශ වෙනවා ගහකොළ විනාශ වෙනවා සත්තුන්ට පැණි බොන්න නැති වෙනවා ඔහොම එක එක කතන්දර කියනවා එතකොට එහෙම ඍජුවම කියා ගන්නට බැරි පිරිස තමයි ටිකක් පූජා කළාම ඇති ගොඩක් පූජා කරන්න ඕන නැහැ කියලා. එහෙමයි. ඒතර සමහරු දැඩිව මේ මතේ ඉඳගෙන එකක්වත් පූජා කරන්න ඕනේ නැහැ ඒව අනුන්ට දෙන්න සුදුසුයි කියලා කතා කරනවා. දැන් පහුගිය දවස්වලත් අපි අත්දැකීම් ලැබුණේ අර රුවන්වැලිසෑය අභියස බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු ගරු භාණ්ඩ පූජාව. එහෙමයි. එතකොට ඒක බුදුහාමුදුරුවන්ට පූජා කරලා කුසල් සිද්ධ කරගෙන Tamanගේ සසර ගමන සුවපත්ව පවත්වන්න සහ නිවන් දකින්න ඒ තුලින් මානසික ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගන්න පුළුවන් ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න පුළුවන් කියන ඒ යගේ වටිනාකම නෙමෙයි දකින්නේ ඒක රෝහලකට දුන්නා නම් මොකද අසරණේකට දුන්නා නම් මොකද අන්න ඒ විදිහට ප්‍රාථමික தත්වෙන් අර මිනිසුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම කියන භෞතික කාරණයට පමණක් කුසලය ලඝු කරනවා. එහෙමයි. ඊට වඩා මානසික ආධ්‍යාත්මික ශක්තියක් එකෙන් වඩවන්න පුළුවන් කියන කාරණේ දකින්නේ නැහැ. ඉතින් එහෙම අර භෞතිකවාදී ආකල්ප මතම එල්බගෙන සිටින අය ඍජුවම ඒ මල් පහන් පූජා කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඒ මට්ටමට යන්න ටිකක් බය හිතෙනවා නම් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? එකක් දෙකක් පූජා කළාම මද මහ ගොඩක් පූජා කරන්න ඕනේ නැහෙනේ කියන ආකල්පයට එනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට මසුරුකම, ලෝභකම ඒකට හේතුවක් වෙනවා. එතකොට ඒ සදහැසිත සහ ප්‍රඥාව දෙකම තිබුණොත් තමයි අපිට අපි කරන කුසලයේ අර්ථවත්ව කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අනිත් අය කරන කුසලයේ සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම. එහෙම නැත්නම් බොහෝ දෙනා තමන් හරියට කුසලයක් කරන්නෙත් නැහැ. ඒ නිවැරදි මනෝභාවයන් අවදි කරගන්න සද්ධාව ප්‍රඥාව නැතිනම් ඒ පුද්ගලයා අන් අය කරන කුසලයේ සතුටින් අනුමෝදන් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධාය භික්කවේ සම්මුඛී භාවා සද්ධෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤං පසවති. සද්ධාව අවදි කරගත්තොත් තමයි සදහැවත් කුලපුත්‍රයා බොහෝ කුසල් සිද්ධ කරගන්නේ. දැන් මෙතනදී බොහොම වටිනා කාරණයක් බුදුරජාණන් වහන්සේ මතු කරනවා සද්ධාව ඇති කෙනා සද්ධෝ කුලපුත්තෝ සදහැවත් කුලපුත්‍රයා. ඒ සදහැවත් කුලපුත්‍රයා වුණත් සද්ධාය සම්මුඛී භාවය. ඒ සද්ධාව අවදි කරගෙන ඒක ප්‍රමුඛ කරගත්තොත් තමයි ඔහුටත් කුසල් කරගන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ අරවින්ද මහත්මයා දැන් අපේ සිතේ සද්ධාව තිබුණු පමණට හැම වැඩකදීම සද්ධාව අවදි වෙන්නේ නැහැ. අපි ළඟ වීර තිබිච්ච පමණට හැම ක්‍රියාවකදීම වීරය අවදි වෙන්නේ නැහැ. අපි ළඟ ප්‍රඥාව තිබිච්ච පමණට හැම කාර්යයකදීම ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ඒ අපි ළඟ තියෙන යහපත් ගුණාංග අපි සුදුසු අවස්ථාවේදී මතු කරගන්න. මතු කරගත්තොත් විතරයි එහි පිහිටලා හොඳ කුසලයක් කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එබඳු ස්ථානෝචිත දක්ෂතාවයක් නැති තැනැත්තා සද්ධාව තිබුණා වුණත් ප්‍රඥාව තිබුණා වුණත් ඒවා යටපත් වෙලා ඒ තැනැත්තාගේ මසුරුකම, තෘෂ්ණාව, අවිචාරවත් බව, සිහිනුවණින් තොර බව, එතකොට අශ්‍රද්ධාව, මුලාව ඒවා මතුවෙන්නට පුළුවන්. එහෙමයි. ඉතින් එහෙම වුණොත් Tamanට නිවැරදි කුසලයක් කරගන්නටත් බෑ. අනුන් කරන කුසලය සතුටින් අනුමෝදන් වෙන්න බෑ. හැබැයි දැන් මෙතනදී අපි තවත් යමක් කිව යුතුයි. මොකක්ද? දැන් අපි සිහිපත් කළේ එක පහනක් දල්වනකොට යම් කුසල් සිතක් ඇති වෙනවා නම් තවත් පහනක් තවත් පහනක් ආදි වශයෙන් පහන් කිහිපයක් දල්වනකොට නැවත නැවත කුසල් සිත් ඇති වෙනවා. හැබැයි ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් කෙනෙකුට. එහෙමයි. ඒ කියන්නේ එක පහනක් දල්වනකොට බොහෝම පිරිසිදුව පිළිවෙලට බුදුගුණ සිහි කරගෙන සති සම්පජාඤ්ඤය අවදි කරගෙන සදහැසිතින් නුවණින් ඒක කරනවා. හැබැයි තවත් පහනක් දල්වන්න ගියාම ඒක වෙහෙස කරගෙනවා. වෙහෙස කර වෙනකොට අර විදිහට කුසල් සිත් මතුවෙන්නේ නැහැ. තුන්වෙනි පහන පත්තු කරනකොට ඊටත් වඩා මනස ව්‍යාකූල වෙනවා. ඊට පස්සේ පහන් ගොඩක් වුණාන් පස්සේ මේක කොයි වෙලේද ඉවර වෙන්නේ කියන එහෙම ගැටලුවක් මතුවෙනවා. එතකොට බුදු ගුණත් නැහැ, කුසල් සිතුත් නැහැ. ඉක්මනට ඉක්මනට තෙල් ටික දාලා මේ ටික පත්තු කරලා මේක ඉවරයක් කරන්නේ කොයි වෙලාවේද කියලා සිතුවිලි මතුවෙනවා නම් එතකොට අර මහත්ඵල සිද්ධ වෙන විදිහේ උසස් කුසලයක් සිද්ධ වෙනව වෙනුවට මේක මහා කරච්චලයක් වෙන එකයි වෙන්නේ. ඉතින් එහෙමනම් පහන් ගොඩක් දැල්වීම ඒ විදිහෙන් සිදු කරනවා නම් අර්ථ ශුන්‍යයි. එහෙමයි. ඊට වැඩිය හොඳයි එක පහනක් ඕම සදහසිතින් යුක්තව ගෞරවයෙන් පූජා කරනවා. එහෙමයි. දැන් මේ ඊයේ පෙරේදත් එක අම්මා කෙනෙක් අපෙන් ඇහුවා හම්දුන්නේ අපේ ගෙදර බුදුන් වඳින තැන මම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරගෙන දිනපතා මම මල් පහන් පූජා කළා ආහාර පාන ආදී පූජා කළා ඒ කටයුතු කළා හැබැයි මම හොඳ ලස්සන පිළිම කිහිපයක් දැකලා මම ඒවත් ගෙනල්ලා බුද්ධ ප්‍රතිමා දැන් හතරක්ම තැන්පත් කරලා තියෙනවා ඉතින් මේ කල්පෙහි පහළ වුණු කකුසඳ පෝනාගමන කාශ්‍යප ගෞතම කියන මේ සතර බුදුරයන් වහන්සේලා සිහිපත් කරලා ඒ බුදු පිළිම හතර ළඟම මම බුද්ධ පූජාවන් මල් පහන් ආදී පූජා කළා. එහෙමයි. හැබැයි දානේ පූජා කරනකොට දැන් දානේ පාත්‍ර හතරක් සකස් කරන්න ඕනේ. පෑන් බඳුන් හතරක් සකස් කරන්න ඕනේ. ඒවට අවශ්‍ය අනෙකුත් මේ ද්‍රව්‍ය සකස් කරගන්න. දැන් මේක මගේ දෛනික කටයුතුත් එක්කලා මට තරමක් වෙහෙස කරයි. එහෙමයි. එතකොට මේ වෙහෙස කර බව නිසා මට අර නිවැරදිව කුසල් සිත් ඇති කරගෙන සදහසිතින් ඒ කටයුත්ත කරන්න අවශ්‍ය තරම් කාලය යොමු කරගන්නට බෑ. ඉතින් ඒ නිසා දැන් මම මොකද්ද කරන්න ඕන මේ පිළිම හතර අයින් කරලා එක පිළිමයක් විතරක් තියාගන්නවද එහෙම නැත්නම් පුළුවන් වෙලාවට විතරක් දානේ පූජා කරනවද එතකොට බැරි වෙලාවටත් මං අමාරුවෙන් හරි එක කරන්න ඕනද දැන් මොකද්ද මං කොහොමද පිළිපදින්න ඕන එහෙමයි ඉතින් පස්සේ මං එතුමියටත් ඒවලේ පැහැදිලි කරලා දුන්නා අර දේවල් වැඩි වෙනකොට අපේ සීමාව ඉක්මවා යනකොට අපට කුසල්සිත රඳවා ගන්න පහසු නැහැ ඉතින් ඒ නිසා ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා උන්වහන්සේට මං දෛනිකව මේ සියලු උපස්ථාන කරනවා කියන අදිෂ්ඨානයකින් ඔබ තුමිය කරනවා නම් දිනපතාම මල් පහන් පමණක් නෙමෙයි ආහාර පානත් පූජා කිරීම සුදුසුයි. හැබැයි එහෙම නැතුව බුදුගුණ සිහි කරගෙන මට ඉඩකඩ තියෙන වෙලාවට මං බුද්ධ වන්දනාවක් කරලා බුද්ධ පූජාවක් කරලා මං කුසල් සිද්ධ කරගන්නවා කියන පදනමේ ඔබ තුමිය කරනවා නම් ඉඩකඩ තියෙන වෙලාවට පහසුවෙන් කළ හැකි වෙලාවට ඒක කරන්න. මොකද අපි හොඳ ආකාරම දන්නවනේ බුදුරජාන් වහන්සේ ජීවමානව නැහැ කියලා. ඒ නිසා අපේ දාන ටික පූජා නොකලයි කියලා උන්වහන්සේ බඩගින්නේ ඉන්නවයි කියලා අපට ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඊළඟට ඊයේ දානේ පූජා කළා අද පූජා කරන්න බැරි වුණොත් දඬුවම් ලැබෙයි කියලා කවුරුවත් දඬුවම් දෙන්න කෙනෙකුත් නැහැ. එහෙමනම් ඒක අනිවාර්යෙන් අඛණ්ඩව දන්පැන් පූජා කළ යුතුද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ අදිෂ්ඨානයත් එක්ක. එහෙමයි. තමන් තීරණය කරනවා නම් අඛණ්ඩවම මම මේ තුන් මාසේ මේ අවුරුද්දේ එහෙම නැත්නම් දිගටම මගේ ජීවිත කාලය මුළුල්ලේ බුදුරජාණන් වහන්සේට ආහාර පාන පූජා කරනවා කියන අදිෂ්ඨානයකින් කරගෙන යනවා නම් කඩ කරන්න නැතුව ඒක කිරීම සුදුසුයි. එහෙම නැත්නම් ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න උන්වහන්සේට මම සියලු අප උපස්ථාන දෛනිකව සිද්ධ කරනවා කියන අදිෂ්ඨානයක් තමන් ඇති කරගෙන තියෙනවා නම් ඒ අනුව කටයුතු කිරීම සුදුසුයි. ඉතින් එහෙම නැතුව තමන්ට හැකි අවස්ථාවලදී තමන් තෙරුවන් වන්දනා කරලා බුද්ධ පූජා පවත්වලා බුදුගුණ සිහි කරලා කුසලයක් කරගෙන මෙලොව පරලොව යහපත සඳහා එය තමන්ට උදව් වෙනවා කියන අවබෝධයෙන් කටයුතු කරනවා නම් ඉතින් අනිවාර්යෙන් හැම විට මේක කළ යුතුයි කියලා නියමයක් නැහැ. Tamanට ඉඳ තියෙන පහසු වෙලාවට, කල හැකි වෙලාවට ඒක කිරීම සුදුසු. එහෙමයි. හැබැයි එතනදිත් යමක් කියන්නට ඕන අඛණ්ඩව යමක් කරන්න පුළුවන් නම් ඒක යම් කිසි ශක්තියක් ගොඩ යම් කිසි පිරිතක් අපට අඛණ්ඩව කියන්න පුළුවන් නම් ඒ පිරිත නැවත නැවත කීම තුළ අපි තුලත් එය සිද්ධවීමක් වෙනවා පරිසරය තුලත් අර අඛණ්ඩව එක එකම වෙලාවකට සජ්ජායනා කිරීම තුළ ලොකු බලයක් ගොඩනැගෙනවා එහෙමයි. ඊළඟට වන්දනාවක් අපි එකම වෙලාවට හැමදාම අඛණ්ඩව කරනවා නම් ඒක ප්‍රාර්ථනාවක් අපි හැමදාම අඛණ්ඩව එකම වෙලාවට කරනවා නම් එහෙම යම් ප්‍රතිපදාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම තුල කායිකවත් මානසිකවත් ආධ්‍යාත්මිකවත් පාරිසරිකවත් යම්කිසි ශක්තියක් බලයක් ඒ තුල ගොඩනැගෙනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් එහි වෙනත් පැත්තක ප්‍රතිඵල තියෙනවා. හැබැයි එහෙම කරන්න බැරි නම් අර හිත නරක කරගෙන හිත පීඩා කරගෙන දේවල් කරනවට වැඩිය හොඳයි පුළුවන් එකක් නම් පූජා කරන්න ඒ එක අපි හරියට කුසල් සිත් ඇති කරගෙන සිත් පහදවාගෙන බුදුගුණ සිහි කරගෙන පූජා එහෙමත් Tamanට කරන්න බැරි නම් පුළුවන් වෙලාවට ඉඩකඩ තියෙන වෙලාවට සිත් පහදවාගෙන පූජාවක් සිද්ධ කිරීම. අනෙක් කාරණය තමයි මේ පහන් ගොඩක් දල්වන්නට මල් ගොඩක් පූජා කරන්නට අපි ක්‍රියාත්මක වෙනකොට අර එක මලක් පූජා කරනකොට ඊටාම පරිස්සමින් අපි දේවල් සකසුරුවම් කරලා ක්‍රමානුකූලව පූජා කරනවා ඒ ක්‍රමානුකූල බව පිරිසිදු බව පිළිවෙල ඒ සියල්ලක් Tamanගෙන් ගිලිහෙන්නට පුළුවන් අර මල් ගොඩක් පූජා කරනකොට පහන් ගොඩක් දැල්වන එහෙමයි ඊළඟට ඒන්ස් යම්කිසි පරිසරයට හානියක් සිද්ධ වෙනවද කියන එකත් අපි සැලකිලිමත් වෙන්නට ඕන එතකොට අපි හිතමු පහන් හුඟක් දැල්වනකොට ඒ අවට පරිසරයේ උණුසුම වැඩි වෙලා ඒ ළඟ තියෙන ඒවට ගිනි අරගෙන තෙල් හැලිලා එතකොට මේ බෝධින් වහන්සේ ළඟ පහන් දැල්වෙනවා නම් අන්තිමට ඒ බෝධිය ළඟ තෙල් හැල්ලා බෝධිය මුල් නරක් වෙලා ඊට පස්සේ බෝධින් වහන්සේ අපවත් වෙලා එතකොට සමහරුන්ට දේවල් කරනකොට ඒව ගැන කිසි තැකීමක් නැහැ. එහෙමයි. තැකීමක් නැති නිසා ඒවා කරගෙන යනවා. අර ඒකෙන් පරිසරයට වෙන්නට පුළුවන් හානිය ගැන සිතුවිල්ලක් නැතුව. ඉතින් ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්නට ඕන. අර වැඩි ප්‍රමාණයකින් අපි පූජාවන් කරනවා නම්. එහෙමයි. එතකොට එතනදි කෙනෙකුට තර්ක කරන්න බෑ ගොඩක් වියදම් යනවා. ඒවා ඉතින් දායකයට ගැටලුවක් නැත්නම් අනිත් අය ගැටලුවක් කරගන්න ඕනේ. එහෙමයි. Tamanta තෙල් ගන්නට සල්ලි තියනවා නම් ඒවා ධාර්මිකව උපයපු මුදල් නම් එතකොට ඒ පහන් සකස් කරගන්න පුළුවන් නම් ගෞරවයෙන් පූජාවක් කරන්න පුළුවන් නම් අනිත් අය ඒ ගැන උරණ වෙන්න දෙයක් නැහැ. ඒ දායකයාගේ කැමැත්ත. හැබැයි අනිත් අය ඒකට යොමු කරගෙන පිරිසක් එකතු වෙලා කරනවා නම් අනිත් අයගේ සිත් තලන්නේ නැතුව බලහත්කාරයෙන් ගන්න නැතුව බොරු කියලා ගන්න නැතුව වංචා කරන්නේ නැතුව අර තමන්ගේ වැඩේ කරගන්න කියන ඉලක්කය මත උනහම සමහරුන්ට කුසලයේ තුල උනත් ਵਿਚාරයක් නැතු යනවා. එහෙමයි. එතකොට හොඳින් හරි නරකින් හරි බොරු ඇත්තෙන් හරි බොරුවෙන් හරි කොහොම හරි උපායශීලීව රවට්ටලා හරි මේ මේ මං බලාපොරොත්තු වෙන පින්කම කොහොම හරි කරන්න ඕන කියන ආකල්පයක් සමහරුන්ට ඇති වෙනවා. ඉතින් එහෙම අවිචාරවත් වුණොත් අර ලොකු පිංකම් කරන්න ගිහිල්ලා බොහෝ අකුසල් රැස් කරගන්න පුළුවන් වංචනික ඉතින් ඒවා ගැනත් අපි සැලකිලිමත් වෙන්නට ඕන. මේ මහා පරිමාණයෙන් අපි පිංකම් කරනවා. එහෙමයි. ඉතින් ඔන්න ඔය වගේ අපි එක පැත්තකින් තේරුම් ගන්නට ඕන එක මලක් එක පහනක් පූජා කරනවාට වඩා අපිට නිවැරදිව කරන්න පුළුවන් නම් බුදුගුණ සිහි කරගෙන මල් ගොඩක් පූජා කිරීම, පහන් ගොඩක් දැල්වීම වඩා ඵලදායකයි. හැබැයි ඒ මහා පරිමාණයෙන් ප්‍රමාණාත්මකව විශාලව දේවල් කරන්න ගියාම ඒවයි ගුණාත්මක බව අඩු වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ගුණාත්මක බවත් රැකගෙන ප්‍රමාණාත්මකව දේවල් වැඩි කරන්න පුළුවන් ඒක වඩා විශිෂ්ටයි. එහෙමයි. ගුණය පිරිහිලා ප්‍රමාණය විතරක් වැඩි කළාම මේ සසර ගමනේ දේවල් අපට උරුම වෙනකොට ලැබෙනකොට ඵලයේ හැටියට බහුලව ලැබෙන්න පුළුවන් ගුණාත්මක භවෙ කීන. ඉතින් ඒක විමුක්ති මගට තරම් උපකාර වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් තව කෙනෙක් යමක් කරනකොට අපට පිටින් බැලූ බැල්මට මේවා තීරණය කරන්න පහසු නැහැ. ඒ නිසා ටිකක් විමසලා බලන්න ඕන. ඇත්තටම මේක මොන පරමාර්ථයෙන්ද කරන්නේ? මේකේ ගුණාත්මක බව රැකෙන හැටියටද කරන්නේ? එහෙම නැත්නම් මේ ගොඩක් කියලා ප්‍රමාණාත්මකව දේවල් බහුල කරගන්න එක විතරද කරන්නේ එහෙම විමසලා බලලා යම්කිසි උපදේශයක් මඟ පෙන්වීමක් දීම වරදක් නෙමෙයි හැබැයි අර තමන් කිසිවක් නොදැන ਵਿਚාරයක් නැතුව අනුන් කරන පින්කම් පිළිබඳව හිත නරක කරගන්න ගියොත් ඒවෙන් නිකන් පැත්ත කරලා තමන් අකුසල් කරගන්න එකයි සිද්ධ වෙන්නේ සදහසිත ප්‍රඥා උපදවා ගන්න පුළුවන් සත්පුරුෂයෝ පමණයි ඒ බඳු කුසල් අනුමෝදන් වෙන්නේ. එහෙමයි. දැන් ওই සම්බන්ධව අපේ මහානායක හාමුදුරුවෝ ධර්ම විනිශ්චය පොතේ 19 වෙනි ප්‍රශ්නයේදී පැහැදිලි කරනවා සෑමලු ආදීෙහි පහන් දල්වන්නේ ඒ ස්ථාන ආලෝක කිරීම පරමාර්ථය කරගෙන නොව බුදුන් වහන්සේට පහන් පිදීමක් වශයෙනි. බුදුන් වහන්සේට එක පහනක් පුදන්නාහට එක පහනක් පිදීමේ කුසලය ලැබේ. දෙක තුනක් පුදන්නාට දෙක තුනක් පිදීමේ කුසලය ලැබේ. සදහවත්තු බොහෝ පින් සිදු කර ගැනීම සඳහා සිය ගණන් දහස් ගණන් පහන්තු පුදති. පින්පව් හඳුනන්නා වූ බුදුගුණ දන්නා වූ පින්වත් වූ මෙබඳු පින්කම් දැක සිත සතුටු කරගෙන පින් අනුමෝදන් වී අනුන් කරන පිනෙන්ද ප්‍රයෝජන ලබති. බාලයෝ නිකම් පහන් දල්වා රටේ ඇති තෙල් විනාශ කරති අනුන් කරන පින්කම් වලට සිත නරක් කරගෙන මරණින් මතු අපාගත වෙති. මල්ල රජුන්ගේ ධාතු පූජාව ගැන සිත් නරක් කරගත්තා වූ 86000ක් මිත්‍යා දෘෂ්ටිකයින් ඒ පවින් අපාගත වූ බව මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කොසල් රජතුමාගේ අසත්පුරුෂ දානය ගැන සිත දූෂණය කරගත් කාල ඇමති එපවින් මෙලවදීම තනතුරෙන් පහ වූ බව දම්පියා අටුවාවේ දක්වා තිබේ. තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ නවේ කදරියා දේවලෝකං වජන්ති බාලාහවේ නප්පසංසන්ති දානං ධීරෝව දානං අනුමෝදමානෝ තේනේව සෝ හෝති සුඛී පරත්ත ඒ කියන්නේ අනුන්ගේ දීම් වලටද කැමති නොවන තද මසුරෝ දෙව්ලොවට නොයන්නාහ බාලයෝ දාණයට ප්‍රශංසා නොකරන්නාහ නුවණැත්තේ දාණය අනුමෝදන් වෙමින් එයින් මරණින් මතු සැපවත් වන්නේ එහෙමයි. නායකහට පැහැදිලි කරන්නේ මේ විදිහට හැමෝටම අනුන් කරන පින සතුටින් අනුමෝදන් වෙන්න බෑ. හැබැයි සතුටු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් අනිත් අය සිද්ධ කරන කුසලය අර්ථවත්ව සිදු කළත් නැතත් Tamanට ඒක අර්ථවත්ව දැකලා හිතලා හිත පහදවා ගන්න පුළුවන් නම් Tamanට ප්‍රබල කුසලයක් ඒ තුළින් ජනිත කරගන්න පුළුවන්. අපි අර පහුගිය මේ සාකච්ඡාවලදීත් කතා කළේ සමහරට දාන දීපු දායකයා එකෙන් උසස් කුසලයක් කරගන්න අනුමෝදම් වෙන තැනත්ත ඊටත් වඩා හොඳ කුසලයක් සිද්ධ කරනවා. එහෙමයි. ඒ තම තමන්ගේ සද්ධාවේ ප්‍රඥාවේ ප්‍රමාණය. එහෙමයි. එහෙමයි. අපි කෙටි විරාමයකට ඉක්මනින් ප්‍රධාන පාලක මැදිරියට යමු වෙලා නැවතත් සම්බන්ධ වෙමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ අපගේ සුපුරුදු වැඩසටහනට අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ පැහැදිලි කර දෙමින් සිටින්නේ මේ මහා පරිමාණ පූජා කිරීම තුළ කොයි විදිහටද අපගේ මානසිකාරය ගොඩනගා ගත යුත්තේ කියලා. අපේ ශාමින්හස අවසරයි. දැන් ඔබ වහන්සේ පැහැදිලි කරා වගේම එක පහනක් පත්තු කරොත් පහන් දෙකක් පත්තු කරොත් එතකොට කුසල් සිත් අපිට වැඩි වාර ගණනක් යොදවා ගන්න පුළුවන් කියලා ඔබ වහන්සේ දේශනා කරනවා ධර්මයට අනුකූලව. යමෙකුට හිතුනොත් මේ කිරිපිඩු එතකොට වැඩි පාත්‍රා ගාණක් අපි පූජා කරන්න ඕනේද? ආහාර වැඩි ප්‍රමාණයක් දෙන්න ඕනේද? ඒක දකින කට්ටිය සමහර පුද්ගලයෝ ඒක කරනවා මේ අපරාධය ආහාර නාස්ති කිරීමක්. මොකටද මේ තනි පුද්ගලයෙකුට මේ තරම් ආහාර කඳු පූජා කරන්නේ? අපේ සාමිනාස ධර්මානුකූලව මේ පිළිබඳ විග්‍රහයක් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම මේ ප්‍රශ්නයත් මතු කරපේක ප්‍රයෝජනවත් මෙතනදී අරවින්ද මහත්මයා මොකද දැන් අපි පහනක් දැල්ලුවාම ඒ තුලින් අපට ආලෝකය වැඩි කරන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඒකත් අපි සිහි කළා ඥාන සංප්‍රයුක්තව ගුණාත්මකව කරන්න. නිකම් ප්‍රමාණය වැඩි කළාට විතරක් වැඩන්නේ ගුණාත්මක බව ගොඩ නැගෙන්නේ නැතිනම්. ඒකෙන් පරිසරයට හානියක් වෙනවනම්. එහෙම නොවෙන්න අපි වග බලා අපට මතකයි දැන් ඔය පහන් 84000 පහන් පූජා වගේ කරනකොට සමහර අය එකම තන මහ ගිනි ගොඩක් වගේ දැල්වනවා. ඒ වෙන සමහරට අර තෙල් දාන්න යන අයගේ අත් පිච්චෙනවා, ඇඳුම් පිච්චෙනවා, අවට තියෙන ඒවාට ගිනි ගන්නවා. ඊට පස්සේ රස්නේ වැඩි වෙලා එතන බරපතල හානියක් වෙනවා හැමතැනම තෙල් හැලිලා විනාශ වෙනවා. ඉතින් එහෙම නොවෙන්න පුළුවන් තරම් ප්‍රවේශමෙන් එතනට ඒ පරිසරයටත් උචිත විදිහට දේවල් කරනවා නම් තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේට පහන් පූජා කිරීමේ අර්ථයම ප්‍රඥාවනේ. ඒතර ප්‍රඥාව අවදි කරගෙන ඕනේ පින්කම් ගන්න. මට මතක හැටියට අපි පසුගිය වැඩසටහනක අපි අර කතා කළ එක ස්වාමීන් වහන්සේ නමක් අර ඖෂධ තෙල් වලින් ආලෝක පූජාවක් කරන්න ගිහිල්ලා අපි දීපු උපදේශ. එහෙමයි අපි. එතකොට ඒ වගේ අපි කරන පින්කම අර්ථවත්ව කරනවා නම් අපිට විවිධ විදිහට ඒ පිළිබඳව ගුණාත්මක බව රැකෙන විදිහට සැලසුම් කරන්න පුළුවන්. අපිට මතකයි එක්තරා ඇසල පොහෝ දිනක අපි 84000 පහන් පූජාවක් කළා. එහෙමයි. ඒක කළේ පවුල් 1000ක් තෝරගත්ත ගමේ. තෝරගෙන හැම පවුලකටම පහන් 84 ගානේ එකම වෙලාවට ගේ ඉස්සරහ පත්තු කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා. එතකොට මේ පහන් දල්වන්නට තෙල් නැති අයට අපි තෙල් සම්පාදනය කරලා දුන්නා. මිල මුදල් තියන අයට කියලා තෙල් ගෙන්නගෙන අර නැති අයට තෙල් බෙදලා දුන්නා. එතකොට පහන් තැටිද ගන්න විදිහක් නැති අයට අපි පහන් තැටි වැඩි ප්‍රමාණයක් තියෙන තැනකින් පහන් තැටි ගෙනල්ලා ඒවා සෝදලා පිරිසිදු කරලා අරගොල්ලන්ට පහන් තැටි දුන්නා. එහෙම දීලා අර පහන් 84ක් පත්තු කරගන්න තරම් ආර්ථික ශක්තියක් නැති අයටත් පහන් 84ක් පත්තු කරලා බුද්ධ පූජාවක් කරන්න සැලැස්සුවා. හැබැයි ඒ අය පහන් 84ක් පත්තු කරනවා කියන පදනමේ නෙමෙයි ඒක කරන්නේ 84000 පහන් පූජාවකට අපිත් මේ දායක වෙනවා. අපිත් සම්බන්ධ එතකොට හැකි කෙනත් නොහැකි කෙනත් සියලු දෙනා එකතු වෙලා පින්කමට සම්බන්ධ වුණා. අර විදිහට හුඟක් දෙනා ඒ තුල හෙම්බත් වෙලා නිකන් අසීමිත විදිහට පීඩා විඳින්නෙත් නෑ එක තැනක ගිනි ගොඩක් ගැහෙන්නෙත් නෑ ඊළඟට පරිසරයට එකවර බරපතල හානියක් වෙන්නෙත් නෑ ඊට පස්සේ අර නැති අයව පීඩාවටපත් වෙන්නෙත් නෑ තියන අය ඒක අයථා විදිහට යොදන්නෙත් නෑ වැඩි පිරිසක් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා වැඩි පිරිසකගේ ප්‍රඥාව අවදි වෙලා තියෙනවා ඊළඟට මුළු ගමක්ම ආලෝකමත් වෙලා තියෙනවා සමගියක් ඇති වෙලා තියෙනවා එකමුතු බව ඇති වෙලා තියෙනවා එක මොහොතක එක අරමුණකින් පින්කමක් කරලා තියෙනවා මෙහෙම අපට ගොඩාක් දේවල් කරන්න පුළුවන් ඒ පිළිබඳව ටිකක් නුවණින් කල්පනා එහෙමයි. ඉතින් අන්න ඒ විදිහට අපි බුද්ධ පූජාවක් කරනකොට වඩා ඥාන සංප්‍රයුක්ත වෙනවා. ඉතින් දැන් අපිට ආහාර පාන පූජා කිරීම ගැන හිතනකොට බුදුරජාණන් වහන්සේට අපි ඊටාම ප්‍රණීතවත්ව උසස් විදිහෙන් ආහාර පූජාවක් කරන්න ඕන. හැබැයි ඒකේ ගුණාත්මක බව වගේම ප්‍රමාණාත්මක බව ගැනත් අපි එතනදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. මොකද දැන් සමහර බුද්ධ පූජාවක් තියෙනකොට අර මේ පුංචි පාත්‍රවල පුංචි කෝප්පවල පැන් එකක්. එතකොට මේ සමහරලාට ඒ පාත්‍රයට මේ බත් එකවරකට මේ බත් කටක් හැටියට වළඳන බත් පිටක් තරම් වගේ තමයි මේ පාත්‍රයට බෙදන්න පුළුවන්. එහෙනම් පුංචි භාජනවල බුද්ධ පූජාව තියෙනවා. ඉතින් ඒකට අපිට දොස් කියන්න බෑ. මොකද ඒ අයට පුළුවන් එපමණ නම් එහෙම කිරීම ගැන අපිට චෝදනා කරන්න බෑ. හැබැයි ඒ අයට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට උන්වහන්සේට අපි දානේ පූජා කරනනම් කොහොමද අපි පූජා කරන්නේ? එතකොට මොන වගේ ප්‍රමාණයක් කෙනෙකුට සාමාන්‍යයෙන් දානේ වළඳන්න පුළුවන්ද? ඒ ගැන කල්පනා කරලා ඒ කෙනෙකුට එක්වරකට වළඳන්න පුළුවන් ප්‍රමාණයෙන් දානේ පූජා කරන්න පුළුවන් නම් වඩාත්ම සුදුසුයි. එහෙමයි. මොකද එතකොට තමයි අර ගුණාත්මක බව ප්‍රමාණාත්මක බව කියන දෙපැත්තම ගැන අපි සැලකිලිමත් වෙලා තියෙන්නේ. එහෙමයි. නමුත් අපට එච්චර වැඩි ප්‍රමාණයක් බුද්ධ පූජාව හැටියට පූජා කරන්න බැරි නම් අපි හිතමු දැන් අපේ ගෙවල් වල එහෙම අපිට මතකයි අපි පොඩි කාලේ අපේ පවුලේ අපි 9 දෙනෙක්. මම බාලම අපි එතකොට අයියලා 5 දෙනයි, මායි අපි පිරිමි 6 දෙනයි, අක්කලා 3 දෙනයි, තොර 9යි, අම්මා තාත්තයි 11යි, කිරියම්මත් හිටියා 12යි. එතකොට පවුලේ දුසිමක් ඔක්කොම. එහෙම. ඉතින් එතකොට දැන් අපිට එච්චර මේ වත් පොහසත්කම් තිබිච්චයි නෙමෙයි ඉතින්. පොඩි කුඹුරු ප්‍රමාණයක් තියෙන. ඉතින් ඒ ටිකෙන් ගොවිතැන් කරලා ගත්තන් පස්සේ ඒක මේ ඊළඟ කන්නේ ගොවිතැන් කරලා වී ටික ගෙට ගන්නකම්වත් ආහාරයට ගන්න ප්‍රමාණවත් නැහැ. එහෙමයි. ඉතින් ඔය කෝසන්, පොලොසන්, මඤ්ඤොක්කා, එතකොට දෙල්, කොස්සැට, ඔහොම ඉතින් නොඑක් දේවල් එක්කලා තමයි අර හාල් ටික පිරිමහගෙන ඒ ටික පවත්වා ගන්න. එහෙමයි. ඉතින් දැන් එහෙම කරනකොට බොහොම සීමා සහිතව තමයි දේවල් සකස් කරන්නේ. එතකොට දැන් බුද්ධ පූජාවට අර විදිහෙන් පාත්‍රයක් පුරෝලා යමක් පූජා කරනවා කියන එක එහෙම කරන්න පහසුත් නැහැ. එතකොට මේ බඳු තැන්වලදී අපිට සිද්ධ වෙනවා මේ නැතිකම නිසා බැරිකම නිසා නමුත් බුද්ධ පූජාව නොතියා ඉන්නේ නැතිව බුදුරජාණන් වහන්සේට එකබත් පිටක් හරි අපට පූජා කරන්න පුළුවන් ඒක ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ බඳු තැන්වලදී අපිට සිත සකස් කරගන්න පුළුවන් තථාගතයන් වහන්සේ පිඬුසිඟා වඩිනකොට උන්වහන්සේට එක්කෙනෙක්ම මේ දානි සියල්ල පූජා කරනවා කියලා නියමයක් නැහැනේ. ඒ නිසා උන්වහන්සේට අද දවසේ දන් වේල සඳහා මේ මට පුළුවන් ප්‍රමාණයෙන් මම මේ දානි ටික උන්වහන්සේට පූජා කරනවා. අපිට එහෙම හිත සකස් කරගෙන පූජා කරනකොට බුදු ගුණ සිහි කරගන්න පුළුවන් කුසල් සිත් ඇති කරගන්න පුළුවන් එතකොට අපිට tikai පූජා කරන්න වෙන්නේ කියලා නොසතුටක් ඇති කරගන්න ඕන. අර ගුණාත්මක බව ප්‍රමාණාත්මක බව හැම පැත්තක්ම සමබර කරගෙන අපිට මේ පූජාව කරන්න පුළුවන්. මොකද ජීවමාන බුදුරජාන් වහන්සේ වැඩ හිටියානම් මේ අපේ දාන වේල විතරක් නෙමෙයිනේ උන්වහන්සේට තව බොහෝ දෙනා දානි පූජා කරනවා. ඒතර බුදුරජාන් වහන්සේ අපේ නිවසට වැඩමවලා අපි ජීවමානව දන් දෙනවා කියන පදනමක කරනවා නම් ඔන්න ප්‍රමාණාත්මකව අපි පූජා කරන්නට ඕන. එහෙමයි. එතකොට මේ අඩුවෙන් පූජා කරන අවස්ථාවල අපි බුද්ධිමත්ව ඒ පිළිබඳව හිතන්න ඕනේ මේ පුළුවන්කම තියාගෙන මසුරුකමටද ටිකක් පූජා කරන්නේ නැත්තම් නොදැනුවත්කම නිසා නොසලකලිමත්කම නිසාද පූජා කරන්නේ ඇත්තටම මට ගොඩක් පූජා කරන්න මේ මේ වෙලාවේ විදිහක් නැති නිසාද මම මේ ටිකක් පූජා ඒව ගැන බුද්ධිමත්ව හිතන්න එහෙමයි ඊළඟට දැන් අරවින්ද මහත්මයා අහපු ප්‍රශ්නේ තමයි ආහාර පාන පූජා කරනකොටත් අර පහන් 84000 වගේ මල් ලක්ෂය වගේ අපි පාත්‍ර 84000ක් පාත්‍ර ලක්ෂයක් කියන හැම පූජා කිරීම ඥාන සම්පන්නද ආහාර පාන සම්බන්ධව කතා කරනකොට දැන් පහන් වැඩි වෙන්න වැඩි වෙන්න ආලෝකය වැඩි වෙනවා ඒකෙදිත් අපි කිව්වා ඒකත් ඥාන සම්පන්නව කරන්නට ඕන මල් වැඩිපුර පූජා කරන්න කරන්න කුසල්සිත වැඩි කරගන්න පුළුවන් හැබැයි කුසල්සිතත් රැකගෙන පරිසරයත් විනාශ කරන්නේ නැතුව බුද්ධිමත්ව නිකන් ඔය කහල ගොඩවල් වගේ ගොඩග ගහ අන්තිමට දාන්න නැතුව මොකද දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න අපිට අර තියෙන සංයමය দমনය නැති වෙනවනේ. ඉතින් එතකොට අන්තිමට කොහොම හරි මේක ගොඩ ගහලා ඉවරයක් කරන්න තමයි බලන්නේ. එහෙම නොවෙන්නට අපිට පූජා කරන්න පුළුවන් නම් පහන් මල් ආදිය බහුලව පූජා කිරීම යෝග්‍යයි. හැබැයි ආහාරය ගැන සලකනකොට අපි තේරුම් ගන්නට ඕන අපි එක් බුදුරජාණන් වහන්සේ නමකට නම් පූජා කරන්නේ අපිට පහන් ගොඩකින් ආලෝකමත් කරන්න පුළුවන් වුණාට මල් ගොඩකින් ගෞරව දක්වන්න පුළුවන් වුණාට අපිට එක් පුද්ගලයෙකුට ආහාර පාන පූජා කරනකොට එක්කෙනෙකුට සාමාන්‍යයෙන් වළඳන්න පුළුවන් ප්‍රමාණයක්. ඒතකොට ඒ ප්‍රමාණය ඉක්මවලා අපි දේවල් පූජා කරනවා නම් එතන ඥාන සංප්‍රයුක්ත භවයේ ගැටලුවක් තියෙනවා. එතකොට ප්‍රමාණය වැඩි වෙනකොට අර ගුණාත්මක බව කියන එකේ ඒ කියන්නේ මානසික ආධ්‍යාත්මික ගුණයෙහි දැක්මෙහි යම් ගැටලුවක් එතන තියෙනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ ද්‍රව්‍ය ගොඩක් පූජා කිරීම වැරදි කියන හිතමු ව්‍යංජන 32ක් සහිත දානය. එතකොට හැම එකකින්ම කෙනෙකුට වළඳන්න පුළුවන් ප්‍රමාණයෙහි ටික ටික අපි ව්‍යංජන 32ක් සකසලා පූජා කරනවා. ඉතින් එහෙම 32ක් හරි 100ක් හරි කැමතිනම් පූජා කරන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ ඒ අපි පූජා කරන්නේ එක් බුදුරජාණන් වහන්සේ නමකටයි. එතකොට අපට එක දානේ පාත්‍රයක් හෝ එහෙම නැත්නම් එක දානේ බඳුනක් හෝ එහෙම නැත්නම් දානේ බඳුන් කීපයක් වුණත් කමක් නැහැ. එක්කෙනෙකුට දැන් අපි හිතමු බත් වර්ග කීපයක් තියෙනවානේ. සුවඳල් බත්, රතුහාල් බත්, ඔයගේ එක එක ධාන්‍ය වර්ග වලින් සකසලා. එතකොට අපිට භාජන කීපයක් පූජා කරන්න වෙනවා. නමුත් අපි මේ එක බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්න කියන අවබෝධයෙන් යුක්තව. එහෙමයි. හැබැයි දැන් යම්කිසි කෙනෙක් දැන් අර අර මං කිය උපාසිකා මාතාවක් අපේ ප්‍රශ්නයක් අහන සතර බුදුරයන් වහන්සේලාගේ ඒ වගේ යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේ මේ කල්පේහි පහළ වුණු සතර බුදුරයන් වහන්සේලා වෙනුවෙන්ම මම පූජාවක් කරනවා කියලා හිතනවා නම් එතකොට ඉතින් අපිට දාන පාත්‍ර හතරක් පූජා කරන්න වෙනවා. එතකොට එක පාත්‍රයක් පූජා කරලා හරියන්නේ නැහැ. එතකොට ඒ සිව් දෙනා වහන්සේටම වළඳන්න යෝග්‍ය හැටියට. අපි හිතමු ව්‍යංජන 32 ගානේ පූජා කරනවා නම් එතකොට 32 කොටස් හතරක් අපි සකසලා පූජා කරනවා. ව්‍යංජන 100 බැගින් පූජා කරනවා නම් ඒ 100 කොටස් හතරක් අපිට සකසලා පූජා කරන්න වෙනවා එතනදී. ඉතින් එතකොට බැලූ බැලමට ප්‍රමාණය ගොඩක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වුණාට අපේ ඉලක්කය ඒ සතර සර්වඥන් වහන්සේට පූජා කිරීම. එතකොට දැන් අපි මෙහි සජ්ජන සංවිධානයෙන් අපි ගොඩක් කරන දස සර්වඥන් වහන්සේ දස දිසාවෙම පහළ වුණා. එතකොට අපි හැම පූජාවකින්ම 10ක් සකස් කරනවා. දානේ පාත්‍ර 10ක් සකස් කරනවා. එතකොට මේ දානේ පාත්‍ර 10ම ඒ හැම පාත්‍රයක්ම එක් එක්කෙනෙකුට වළඳන්න ප්‍රමාණවත් වෙන හැටියට ආහාර පාන සකසන දස දිසාවෙම 15 වුණු සර්වඥන් වහන්සේලා ආරම්භ කරගෙන පූජා එතකොට යම් කිසි කෙනෙක් මේ කල්ප ලක්ෂයක් ඇතුළත පහළ වුණු සත්බුදුරයන් වහන්සේලාට පූජා කරනවා. එතකොට එතකොට පූජා හතක්. හතක්. යම්කිසි කෙනෙක් 820 බුදුරජාණන් වහන්සේලා එහෙම නැත්නම් 24 බුදුරජාණන් වහන්සේ විවරණගත්තු 24 නමයි ගෞතම බුදුහාමුදුරුවෝ 25යි. ඒතර 520 බුදුරජාණන් වහන්සේලාට පූජා කරනවා නම් පූජා පාත්‍ර 25ක්. 820 බුදුරජාණන් වහන්සේලාට පූජා කරනවා පූජා පාත්‍ර 28ක්. ඉතින් ඒ විදිහට අපේ ඉලක්කයත් එක්ක අරමුණත් එක්කලා අපි කරන පූජාව ඥාන සංප්‍රයුක්ත වෙන්න හැබැයි අපි එක ගෞතම බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන දානි පාත්‍ර 1000ක් 2000ක් එහෙම පූජා කරන්න හිතනවා නම් එතන එතරම් ප්‍රඥා ගෝචර නැහැ ඒ ක්‍රියාව. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් එහෙම තැනකදී වුණත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා පූජාවක් කිරීම අපට වළක්වන්න අයිතියක් නැහැ. තථාගතයන් වහන්සේගේ ලාභී ගුණය තියෙනවා, සද්ධාවන්තයාගේ සදහැසිත තියෙනවා. ඒකත් එක්කලා ඒ ක්‍රියාව කරනවා. හැබැයි ඒක ඥාන සංප්‍රයුක්තව මෙසේ සකස් කිරීම යෝග්‍යයි කියලා යෝජනා කරන්න අපට පුළුවන්. එහෙම නැතුව අපට නිග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ පුත පූජාවල් කරනකොට දැන් ආහාරය අපි පූජා කරාම ඒක තුළ ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන්න පුළුවන් සුදුසුකමක් තියෙනවා. පහන් පූජාවේදී අපිට ප්‍රතිලාභයක් විදිහට ආලෝකය ලැබෙනවා. ප්‍රඥාව ලැබෙනවා. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ අපි සුවඳ පූජාව තුලත් ඒ විදිහට අපිට අපිට ස්වාමීන් වහන්සේ භාගවතුන් වහන්සේ නමකට මේ නික්ලේශී රහතන් වහන්සේ නමකට මල් පූජාවක මොකක්ද තියෙන්නේ මල කියන දේ තුල පූජා කරන්නේ ඇයි ඒක පූජා කිරීමෙන් සිදු කරන්නේ කුමක්ද අරමුණු කරගන්න ඕනේ ඔව් ඒකත් ඊටාම වැදගත් ප්‍රශ්නයක් දැන් අරවින්ද මහත්මයා අපි යමක් පූජා කරනකොට ඒකේ අවශ්‍යතාවය දැන් ආහාර පාන පූජා කිරීම කෙනෙකුට අවශ්‍යයි. එහෙමයි. හැබැයි දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ පිරිණිවියාව බුදුරජාණන් වහන්සේට මොකටද ආහාර පාන පූජා කරන්නේ? එහෙමයි. එතකොට තමයි අපිට එතන බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරලා යහපත් චේතනාවෙන් අපි කුසලයක් සිද්ධ කරගන්න. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ අපි සමහර දේවල් පූජා කරන්නේ අවශ්‍යතාවය මත සමහර දේවල් පූජා කරන්නේ ගුණයට කරන උපහාර පූජාවක්. එහෙමයි. එතකොට දැන් අපේ දහමෙහි පැහැදිලි කරනවානේ පූජා බුද්ධියෙන් කරන පූජාව, අනුග්‍රහ බුද්ධියෙන් කරන පරිත්‍යාගය, ඊළඟට අනුකම්පා බුද්ධියෙන් කරන පරිත්‍යාගය කියන. එතකොට අනුකම්පා බුද්ධියෙන් අපි දේවල් දෙන්නේ දුගී මගී යාචකාදී. එහෙමයි. අනුකම්පාවෙන්. එතකොට සමාන ඥාති හිත මිත්‍රාදීන්ට අපි අනුග්‍රහයක් හැටියට දේවල් දෙනවා. එහෙමයි. ගුණයෙන් නුවණින් සීලෙන් වැඩි උතුමන් වහන්සේලාට අපි ඒ ගුණ නුවණ කරන පූජාවක් උපහාරයක් හැටියට දේවල් පූජා කරනවා. එහෙමයි. එතකොට පුෂ්ප උපහාරය කියලා කියන්නේ ඇත්තටම කෙනෙකු අගය කරන්න. කෙනෙකු සම්භාවනාවට පාත්‍ර කරන්න. කෙනෙකුට පූජා බුද්ධියෙන් යුක්තව කරන්න පුළුවන් උපහාර පූජාව. එතකොට මල කියලා කියන්නේ දෙවි මිනිසුන් සියලු දෙනාට ප්‍රියමනාප වූ ස්වභාවික වස්තුවක්. එහෙමයි. එතකොට ඒක දෙවියන්ටත් ප්‍රියයි මිනිසුන්ටත් ප්‍රියයි රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාටත් පුෂ්පය කියන එක ප්‍රියයි. එතකොට දෙවි මිනිසුන් ප්‍රිය කරන ආකාරයෙන් නෙමෙයි රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ ප්‍රිය කරන්නේ. එහි තියෙන ස්වභාවිකත්වය, විචිත්‍රත්වය කියන පිවිතුරු බවත් එක්ක. එතකොට එනිසා ලෝකේහි යම්කිසි කෙනෙකුට උපහාර දක්වනවා නම් යම්කිසි කෙනෙකුට බුහුමන් දක්වනවා නම් යම්කිසි කෙනෙක් ඇගීමට ලක් කරනවා නම් එබඳු අවස්ථාවල බොහෝ දෙනා පුෂ්පය කියන එක මල් කියන එක යොදා ගන්න. එහෙමයි. දැන් අපි හිතමු ආගන්තුකව කෙනෙක් එනකොට මල් කලබක් ගෙනහිලා දීලා පිළිගන්න. එහෙමයි. එතකොට දුර බැහැර ඉඳලා තමන්ගේ හිතවතෙක් මිත්‍රයෙක් කෙනකොට මල් කලබක් අරගෙන යනවා. එහෙම නැත්නම් අගේ කළ යුතු, ගරු කළ යුතු, පිළිගත යුතු කෙනෙක් කෙනකොට මල් දාමයක් අපි කරේ පලන්දන. අන්න ඒ වගේ පදනමේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ගරු කළ යුතු අය අතර උපහාර දැක්විය යුතු අය අතර පිදිය යුතු අය අතර ඉහළින්ම පවතින කෙනෙක්. එහෙමයි. ඒතර දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසුයි. ඉතින් අපට අර ආහාර පානාදිය අවශ්‍යතාවය සලකලා අපිට ගුණයත් සලකාගෙන පූජා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් ඉන් පසුවත් මේ හැම අවස්ථාවකම උන්වහන්සේට උපහාර පූජාවක් හැටියට පුෂ්ප පූජාව ගෞරවයෙන් සිද්ධ කරනවා. එහෙමයි. එතකොට ඒක නිකම්ම බුදුරජාණන් වහන්සේගේ ගුණයට කරන උපහාරයක් හැටියට කළොත් ඊට ගැළපෙන ආනිසංසයක් තමයි සමන්ට සසර ලැබෙන්නේ. අන් අයගෙන් වැඳුම් පිදුම් ලබන්න, උපහාර ලබන්න, පූජා ලබන්නට ඒ කුසල හේතුව. එහෙම. අපිට මල් පූජාව තුල සිහි කරන්නට පුළුවන් නම් තථාගතයන් වහන්සේ ගුණ නැමැති වර්ණයෙන් ශෝභමානයි. සීල නැමැති සුගන්ධයෙන් යුක්තයි. උන්වහන්සේ මේ පුෂ්පයක් විකසිත වෙන්නේ සූර්යාලෝකයෙන් යම්සේද ඒ වගේ උන්වහන්සේ ප්‍රඥාවේ මනස විකසිත කළා. දැන් අද කාලෙත් ওই විද්‍යාඥයෝ කියනවානේ මොලේ හැම ශෛලයක්ම හරියට අවදි වෙච්ච කෙනා තමයි බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ හැම හරියට අවදි වෙලා නැහැ එහෙමයි. ඉතින් එහෙමනම් උන්වහන්සේගේ මනස උන්වහන්සේගේ ඉන්ද්‍රිය පද්ධතිය තමයි හරියටම ප්‍රඥාවෙන් විකසිත වුනේ. එතකොට ඒ ප්‍රඥාවෙන් තමන්ගේ ඉන්ද්‍රිය පද්ධතිය, තමන්ගේ මනස ਸਰව සම්පූර්ණයෙන්ම විකසිත කරලා, ගුණ නැමැති වර්ණයෙන් සෝභාමත් කරලා, සීල නැමැති සුගන්ධයෙන් සුගන්ධිතවත් කරලා, පද්මයක් වගේ පුෂ්පයක් වගේ උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට ප්‍රියශීලී වුණා. එහෙමයි. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රඥාවෙන් උන්වහන්සේ ලෝක සත්වයින්ගේ සිත් සතන් අවදි කරන්නට කටයුතු කළා. අන් අය තුලත් සීල සුගන්ධයේ ගුණ වර්ණය ප්‍රඥාවේ විකසිත බව මතු කරන්න උන්වහන්සේ අනුශාසනා කළා. ඒක සාර්ථක වෙලා අසංඛ්‍ය ගණන් දෙව් මිනිසුන්ගේ සිත් සතන් එහෙම අවදි වුණා. එතකොට මේ සමස්තය අපට සිහිනුවණින් කල්පනා කරන්න පුළුවන් නම් ඒ තථාගතයන් වහන්සේගේ සීල සුගන්ධය ගුණ නැමැති වර්ණය ප්‍රඥාවෙන් විකසිත වූ මනසක් ඇති තථාගතයන් වහන්සේට අන් අයගේ සිත් සතන් විකසිත කළේ බුදුරජාණන් වහන්සේට මම මේ විකසිත වූ වර්ණයෙන් සුගන්ධයෙන් යුක්ත පුෂ්ප උපහාරයක් හැටියට පූජා එහෙමයි. ඒතර මේ කුසල බලයෙන් මටත් මේ ජීවිතයේ සසර ගමනේ සීලය තුල පිහිටලා සීලය අවදි කරගන්න ශක්තිය ලැබෙනවා. ගුණය මතු කරගන්න ශක්තිය ලැබෙනවා. ප්‍රඥාවෙන් සිත අවදි කරගන්න විකසිත කරගන්න ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ බඳු අදිෂ්ඨානයක් ඇති කරගන්නටත් අපිට පුළුවන්කම තියෙනවා අරවා එකින් එක එකින් එක කල්පනා. එහෙමයි. ඊළඟට අපිට තවත් ඕනනම් ගැඹුරට යන්න පුළුවන්. දැන් නෙළුමක් වගේ ගත්තන් පස්සේ ඒකේ අමුතුම සංකල්පීය වටිනාකමක් තියෙනවා. නෙළුම කියලා කියන්නේ මඩෙහි පෝෂණයෙන් තමයි හැදෙන්නේ. නමුත් මඩේ පෝෂණය හැදුනට මඩ කියන්නේ දුගඳ හමන අපවිත්‍ර තැන. කිලිටි වූ තැන. ඒ කිලුටු දෙහි සාරය උරාගෙන ලෝකෙහි අතිශයින් පවිත්‍ර නිර්මල වූ පද්මයක් නිර්මාණය දරන මඩ තුල තමයි මේක හැදෙන්නේ ඊට පස්සේ මඩෙන් ඉහළට මතුවෙනවා ඊට පස්සේ මඩ තැවරිලා නැහැ ජලය තමයි පෝෂණය වෙන්නේ හැබැයි ජලයෙන් ඉහළට මතුවෙනවා ඊට පස්සේ ඒකේ වතුර රැඳෙන්නෙත් නැහැ මඩේ තමයි හටගත්තේ ඒකේ අපවිත්‍ර බවකුත් නැහැ කිලුටකුත් නැහැ එහෙම දුර්ගන්ධයකුත් නැහැ වතුර තමයි හැදෙන්නේ හැබැයි වතුර පොදක්වත් ඒක තැවරෙන්නෙත් නැහැ ඊට පස්සේ අවකාශයට මතුවලා සූර්යාලෝකයෙන් විකසිත වෙනවා එතකොට ඒ පුෂ්ප ඒ පද්මය හැමදෙනාටම ප්‍රියමනාපයි. ඊට පස්සේ බමරු, මීමැස්සෝ ආදී කුමී සත්තු එහි රොන් අරගෙන යනවා. ඒතර කාලයක් මේ විදිහට විකසිතව පැවතිලා පෙති ටික හැලිලා පර වෙලා යනවා. එතකොට එක දණ්ඩක එක පියුමයි හටගන්නේ. ඒ කියන්නේ එක පැලෑටියක එක නෙළුමයි. ආයේ තව නෙළුමක් හැදෙන්න ඕන නම් එතනින් තව නෙළුම් බඩයක් ගිහිල්ලා ඒකෙන් තව පැලෑටියක් හටගන්නවා. එතකොට ඒක එතන හටගත්තා ඊට පස්සේ ඒකේ රේණු ටික පවා රත් පිට දුරු කරන්නට සිසිල් ගුණය ඇති කරන්නට සමත් එතකොට ඒකේ ඖෂධීය ගුණයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ සමස්ත ජීවිතයම පද්මයක් වගේ. උන්වහන්සේ මේ මේ සසර නැමැති මේ මඩ ගොහරුවේ තමයි පෝෂණය ලබන්නේ. හැබැයි මේ සසර නැමැති මඩ ගොහරුවේ තියෙන මේ පංච කාමයන්, ඒ වගේම පංච දුෂ්චරිතයන්, සියලු මේ අකුසලයන් ඇසුරු කරගෙන තමයි උන්වහන්සේ වැඩෙන්නේ. හැබැයි හැම දෙයකින්ම උන්වහන්සේ පෝෂණයක් ලබනවා. ලබලා ඒ ඒ මේ සසරේ තියෙන ගති ලක්ෂණ කිසිවක් නැතිව උන්වහන්සේ අවකාශයට නැගී සිටිනවා ප්‍රඥාව විකසිත එතකොට මේ මේ സമസ്ත සංසාරේ සාරයෙන් තමයි ඒ සුවිශේෂ නිර්මාණය සැකසෙන්නේ. දැන් අර පద్මය මඩේද හැදුනේ වතුරේද තිබුණේ කියලා හොයන්න බැරි තැනකට අන්තිමටපත් වෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේට ඒ සාංශාරික ඇබ්බැහි වාසනා ගුණ කිසිවක් නැහැ. ඒ සසර ගමනේ උන්වහන්සේ ඇසුරු කරපු ඒ යහපත අයහපත කුසල් අකුසල් ඒ මොකක්වත් පැවරිලා නැහැ උන්වහන්සේට. උන්වහන්සේ වෙනම කෙනෙක් බවට පත් ඒ නිසා තමයි අර උන්වහන්සේගේ මිනිස්සෙක්ද දෙවියෙක්ද කියලා අහනකොට ඒ කවුරුවත් නෙමෙයි. මම සම්මා සම්බුද්ධ. කියලා ඔය නෙළුම් මලේ උපමාව දේශනා කරා. එහෙමයි. ඉතින් එතකොට ඒ තථාගතයන් වහන්සේගේ සමස්ත ජීවිතය තේරුම් අරගෙන අපේ ජීවිතත් මේ සසර නැමැති මඩගොහරුව තුළ කොහොමද පෝෂණය කරගෙන විකසිත කරන්න ඕන කියලා මේ ගැඹුරු දර්ශනය දකින්න අපිට පද්මයක් පුෂ්පයක් හොඳ පසුබිමක් සකසන. ඒක පැත්තකින් බැලුවොත් ඒක ලොකු කමටහනක්. එහෙමයි. එක පැත්තකින් උපහාර පූජාවක්, එක පැත්තකින් අපි බෞද්ධයින් හැටියට නිතර සිහිපත් කරන පුප්පම් මිලායාති යතහයි ධම්මේ කායෝ තතහයාති විනාශ බව මේ මල පරවෙලා යනවා වගේ ඒ කියන්නේ වහාම අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙන සබාධමේ සුවිශේෂ නිර්මාණ. තාම ලස්සනට විචිත්‍රවත්ව විසිතුරුව පවතිනෝ ප්‍රේමනාපෝ හැබැයි වහාම වෙනස් වෙනවා. එතකොට මේ අනිත්‍ය අපට හඳුනා ගන්න හොඳම සංකේතය. එතකොට ඒ නිසා ඒහා සමානව මගේ කයත් අභාවයට යනවා විනාශය. එතකොට යථාර්ථය දකින්න අනිත්‍ය දකින්න ඒක උපකාරයක් වෙනවා. අර වගේ බුදුර සිල් සුවඳ ගුණ සුවඳ අවදි කරගන්න ඒක උපකාරයක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සමස්ත ජීවිතේ පద్මාකාර ජීවිතයක්. ඒ ජීවිතේ දකින්න අපට පද්මයක් පුෂ්පයක් උපකාර මේ විදිහට අපට මල් පූජාව තුළින් කරන්නට පුළුවන් දේ සුවිශාලයි. ඉතින් ඒ නිසා ඒ බඳු ගැඹුරු අර්ථ දකින සත්පුරුෂෝ සියලු කල්හි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගුණ සිහි කරලා පුෂ්ප පූජා කරනවා. එහෙමයි. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම ධර්මානුකූල විග්‍රහය ඉතාමත් ඉහළයි. නමුත් ඉතින් කාලේ හරස් වීම නිසා අදත් අපිට සුපුරුදු ලෙස ඔබගේ නිවසෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ලබන සතියේදීත් අපි එනවා ඔබගේ නිවසටම මේ සුපුරුදු වැඩසටහනෙන් සුපුරුදු විදිහටම ධර්ම සාකච්ඡාවක් සිදු කිරීමේ බලාපොරොත්තු ඉතින් අද දවසේ මේ සිද්ධ කරගත්තා වූ කුසල බලය අපි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අනුමෝදන් කරනවා ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ කරගෙන යන සාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිද්ධ කරගෙන යන්නට මේ කුසල බලයේ හේතු වාසනා වේවා අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලබන්නට මේ පින් බලයේ හේතු වාසනා වේවා කියලා ඒත් එක්කම සුපින්නතුනේ සිය සමාජ ජාලයේ අපගේ ගරු සභාපතිතුමන් කාර්ය මණ්ඩලය බොහෝ වෙහෙස මහන්සි වෙලා ඔබ වෙත මේ ගෙනෙන මේ වැඩසටහන සාර්ථක කරගන්න එතුමන්ලා බොහෝම කැපකිරීම කරනවා. ඉතින් අපි එතුමන්ලටත් මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. මේ කරන්නා වූ ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉදිරියට කරගෙන යාමට. සහෘද ප්‍රේක්ෂක ඔබටත් මේ පින් අනුමෝදන් කරනවා. සසර වසනතුරු සැපයෙන් සැපයටම පත්වේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලබත්වා කියලා. එහෙනම් සුපුරුදු ලෙසම ලබන සතියේ ධම් සාකච්ඡාවකින් අපි ඔබගේ නිවසට ගොඩ වදිනවා කියන බලාපොරොත්තුව දෙන ගමන් අදට අපි ඔබගෙන් සමුගන්නවා. එතෙක් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.